සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සාරණ සරණ යමි සාදු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි පිවිතුරු නිවන් මඟ නිවන අවබෝධ කරගන්නට කැමති කෙනාට ඒ නිර්වාණ මාර්ගය දියුණු පවුණු කරවා ගැනීම පිණිස උපකාරක වන දහම් කරුණු කියා දීම තමයි මේ දහම් වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන කාරණා 37ක් නිර්වාණ මාර්ගය ඒ කරුණු 37 තමයි මේ වැඩසටහනෙන් පැහැදිලි කරන්නේ. ඉතින් නිවන් මාර්ගය ගැන ඔබට අහන්න ලැබෙන මේ ධර්ම දේශනා මාලාව ඔබට දුර්ලභ ලැබීමක් විදිහට සලකන්න ඕනේ. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා රඹාවැව පාර මෛත්‍රීගම පඬිකාර මඬුව ලිපිණේ පදිංචි පින්වත් සන්ධ්‍යා කුමාරි හේරත් මහත්මිය විසින් දායකත්වය දරන්නේ. එතුමිය බොහෝ පින් රැස් කර ගන්නවා පරම ගම්බීර ධර්මය අන් අයට අහන්ඩ සලස්වන ධර්ම දානය තුලින්. ඉතින් පින්වතුනි දැන් ඔන්න අපි හිතමු දැන් අපි මීට කලින් දහම් වැඩසටහනක ආනාපානසති භාවනාව, කායानुපස්සන භාවනාව පුරුදු වෙන හැටි මුලින්ම භාවනාවට පැමිණෙන කෙනෙක් පුරුදු වෙන හැටි අපි කියලා දුන්නා. එතකොට මේ ක්‍රමයේදී එක්කෙනෙක් හරි මේ ධර්ම දේශනාව අහලා පුරුදු කළොත් එහෙම ඒ ධර්ම දාණය දෙන පින්වතුන්ට කොච්චරනම් වාසනාවක්ද එක්කෙනෙකුට හරි මේ භාවනාව කියන එක සමහරවිට සසර පුරුද්දට වැඩිනවා සමහර අයගේ සිහිය හොඳට තියෙනවා නුවණ තියෙනවා ඒ ඇයිට මේ භාවනා ක්‍රම කියලා දුන්න ගමන් ඉක්මනට යන පුරුදු කරනවා ඉතින් ඇත්තටම ආනාපාන සති භාවනා වගේ එකක් කරන්න හොඳ කැපවීමක් ඕන. හොඳ කැපවීමකින් ආනාපාන සති භාවනාව හොඳට පුරුදු කළොත් මම හිතනවා ඊටා ඉක්මනින් සමාධිය ඇති වෙනවා. කැපවීමෙන් එකම භාවනාව කරනවා. එතකොට කැපවීමෙන්ම කරනකොට කාලයක් සමහර අයට දවසින් දෙකකින් සමාධිය ඇති වෙනවා. අපි කියමු ස්වාමීන් වහන්සේලා අතර ඉතින් සම්පූර්ණයෙන්ම දානි වළඳන රාත්‍රියට පොඩ්ඩක් සැතපෙන වෙලාව හැර උදේ දවල් දානි වෙලාව හැර එතකොට අනිත් හැම වෙලාවෙම ටිකක් සක්මන් කරනවා ආනාපාන සති භාවනාවේ ටිකක් වැඩිපුර ඉන්නවා. ඒ විදිහට සතියක් විතර භාවනා කරනකොට බොහෝ අයගේ හිත එකඟ වෙන පැත්තට ඇති වෙනවා. ඉතින් හිත එකඟ වුණා කියලා තියෙන යහපත තමයි අර අපහසුකින්තරව භාවනා කරගන්න පුළුවන්. මුලින් එන අපහසුතා අමාරුකම් ඒවා දුර වෙලා යනවා හිත එකඟ වෙන්න ගන්නකොට. එතකොට අදත් අපි කල්පනා කළා ආනාපාන සති භාවනාව ගැනම සතර සතිපට්ඨානේ දැන් අපි සත්‍විස් බෝධිපාශක ධර්ම ගැන කතා කරනකොට පළවෙනි කාරණා හතර තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එයින් කායානුපස්සනාව ඇතුළත භාවනා ක්‍රම 14ක් තියෙනවා. ඒ 14ම ඉගෙන ගන්න එක අපිට හරි ಉಪකාරයි. ඉදිරියට යනකොට මේ ඒ කොටස් 37 සත්‍විස් බෝධිපාශික ධර්මවල ගොඩාක් විස්තර ඔබට ඉගෙන ගන්න නොලැබේවි. නමුත් කායානුපස්සනාව ගැන වැඩිපුර ඉගෙන ගන්න ලැබෙනවා. මොකද හේතුව ඒ ඉතිරි ಗುಣධර්ම දියුණු කරන්ට කායानुපස්සනාව හරි ಉಪකාරයි. ඉතින් පින්වත්නි ඔන්න කායानुපස්සනාවේ පළවෙනි භාවනා ක්‍රම විදිහට ආනාපාන සතිය භාග්‍යතුන් වහන්සේ වදාහා. ඒ ආනාපාන සති භාවනාව කරන්න කැමති කෙනා මේ වනයේකට හෝ ගහක් මුලට හෝ එහෙම නැත්නම් හිස් තැනකට නිදහස් කුටියකට හෝ විවේක තැනකට ගිහිල්ලා කය උඩුකය ඍජු කරගෙන පළඟක් බැඳගෙන ඉඳ ගන්නවා. එතකොට පළඟක් බැඳගෙන ඉඳ ගන්නවා කියන එක සාමාන්‍යයෙන් ඉන්දියාවේ කාලේ කවුරුත් කරන දෙයක්. එතකොට අද කාලේ මේ මිනිසුන්ගේ ධනිෂ්කයක් කොමුයි ඒ කලබල කරදරත් එක්ක ඉඳ ගන්න පොඩි ආසනයක් වගේ තිබ්බට වරදක් නැහැ. කොට්ටක ඉඳගත්තට පොඩි පුටුවක ඉඳගත්තට කමක් නැහැ. හැබැයි කොන්ද කෙලින් තියෙන්න ඕන. කය ඍජු කරගෙන තියෙන්න ඕන. එතකොට මේ කෙනා ආනාපාන සති භාවනාව කරන්නේ සිහියෙන් යුතුව දැන් කය හොඳට ඍජු කරගෙන සිහිය පිහිටව ගන්නවා දැන් මං ආස්වාස ප්‍රාස්වාස සිහි කරන ආනාපාන සති භාවනාව දැන් කරනවා කියලා. සිහියෙන් යුතුව ආස්වාස කරනවා සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා. මේකට තමයි මුලින්ම හුරු වෙන්නේ. එතකොට හිතේ ස්වභාවය තමයි හිත හැමතැනම යන එක. එහෙම නැත්නම් හිතේ ස්වභාවය තමයි හිත හැකිලිලා කුසීත වෙලා නිින්දට වැටෙන එක. නැත්නම් හිතේ ස්වභාවය තමයි ඇඟට බර ගතිය දැනෙන එක. එතකොට මේ නීවරණ ධර්මයෝ ඇඟ කුසීත වෙලා බර වුණා කියන්නේ තීන මිද්දට එන්නේ. ඒක වැටෙන්නේ. එතකොට ඒ ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ බැහැර කරමින් අර ආස්වාස ප්‍රාස්වාසයේ යෙදෙන්න ඕන. ඒක මේ වගේ. අපි කියමු ආනාපාන සති කියන්නේ අපි උපමාවකට ගත්තොත් පාරක් කියලා. ඒ පාරේ ඉන්නවා සත්තු පස් දෙනෙක්. ඒ සත්තු පස් දෙනා ඒගේ කටයුත්ත තමයි ඒ පාරේ කාටවත් යන්න දෙන්නේ නැහැ. ලේසියෙන් මරන්නත් බෑ. එතකොට මොකද කරන්නේ? මේ පාරේ යන කෙනාට ඉස්සල්ලාම ඒ හම්බෙන සතා පන්න ගන්නවා. පන්න ගත්ත ගමන් එයාගෙන් තියෙන බාධාව අයින් වෙලා ඒ පාරේ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ආනාපාන සතියේ නැමැති ඒ භාවනා නිමිත්තේ ගමන් කරනකොට කාමච්ඡන්දේ හරහට එනවා. එතන යා නැවතුණොත් ආනාපානසති භාවනාව ඉදිරියට යන්න බෑ. ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ හිත විසිරෙනවා. දැන් ඔය භාවනාව හොඳට වැඩෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අර හිත විසිරෙන ප්‍රමාණය අඩු වෙනවා. වෙලාවට හිත විසිරලා පැය භාගයකට විතර පස්සේ ආය ආනාපානස්ති මතක් වෙන්නේ. ඒක අඩු වෙවි අඩු වෙවි කියලා සමහර වෙලාවට විනාඩියෙන් මතක් වෙනවා. තප්පර ගානකින් මතක් වෙනවා. ඒ වාගේ අර හිත එළියේ දුවන ප්‍රමාණය අඩු වෙවි යනවා. එතකොට භාවනා අරමුණේම තියෙනවා. එතකොට අර හිත හැමතැනම දුවන්නේ නැතුව අපහසුයක් නැතුව අර ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත පිහිටව ගන්නකොට හොඳට ප්‍රමෝදයක් ඇති වෙනවා. පාමොජ්ජිය උපදිනවා. තව තව භාවනාව කරන්න හිතෙනවා. අපිට යමකින් ප්‍රීතිය, සැපේ උපදින්නේ නැතිකොට තමයි අපිට ඒක එපා වෙන්නේ. මේ ලෝක සත්වයාගේ ස්වභාවය තමයි යමකින් ආස්වාදය ලැබෙනවා නම් ඒ පැත්තට යනවා. ඒතර අර ප්‍රීතිය සැපේ නැමැති භාවනාවේ ආස්වාදයක් ලැබෙන නිසා එයා භාවනාව නතර කරන්න කැමති නෑ. එයා කරන්න අකමැති දිගට. ඒකට ඇත්තම ওই මට්ටමට එනකල් තමයි අමාරුවෙන් භාවනාව කරන්න තියෙන්නේ. මේ නීවරණ යම් විදිහකට සංසිඳෙනකම්. ඊට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාසය කියන එකට හොඳට සිහිය පිහිටවගෙන මම කිව්වා දැන් සාමාන්‍යයෙන් භාවනා පන්තිවල ගන්නවන්නේ නාස්කාග්‍රේ නහය කෙලවරේ සිහිය පිහිටව ගන්න තුටුසුම යනවා එනවා පේනවා කියලා දැනෙනවා කියලා. නමුත් එක එක්කෙනාගේ ශරීරවල වල ස්වභාව අනුව ඒකේ හැම කෙනාගේම නහය වදිනවා කියලා දැනීමක් නැහැ. සමහර අයගේ උඩු තුලේ වැදෙනවා දැනෙනවා. සමහර අය නහය උඩ දැනෙනවා. සමහර අය නහය ඇතුලේ ඇතුල් බිත්තියේ වැදෙනවා දැනෙනවා. එක එක විදිහට. ඊට පස්සේ ඒ විදිහට භාවනා කරනකොට ඒ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හොඳට සිහිය පිහිටවගෙන ඉන්නකොට නැවත නැවත භාවනාව කරනකොට ටික කාලයක් යනකොට එයාට දැනෙනවා ගන්න හුස්මෙම හෙළන හුස්මෙම දිග බවකුත් තියෙනවා කෙටි බවකුත් තියෙනවා. දිග හුස්මක් ගන්නකොට දීර්ඝ ලෙස ආස්වාස කළා කියලා දැනගෙන හුස්ම ගන්නේ. දීර්ඝ ලෙස හුස්ම හෙලනකොට දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කළා කියලා දැනගෙන හුස්ම හෙලන්නේ. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටි ලෙස හුස්ම ආශ්වාස කළා කියලා දැනගෙන ආශ්වාස කරන්න. කෙටි ලෙස මේ ප්‍රාශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රාශ්වාස කළා කියලා දැනගෙන එයා ප්‍රාශ්වාස කරන්නේ. ඒක දැනගැනීමෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ පවත්වනවා. බලෙන් හුස්ම ගැනීම හෙලින්නේ නැහැ. අර ගන්න හුස්ම රැල්ලේම දිග කෙටි බව යාට තේරෙනවා. මෙහෙම යනකොට සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රාස්වාස සහිත මේ මුළු කයම තේරුම් ගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒතර මේ ආස්වාස ප්‍රාස්වාස කියන එක කාය සංඛාරයි. කායට ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. ශරීරයක් කියන එකක් නැත්තම් හුස්ම රැල්ලක් කියන එකක් දැනගන්න නැහැ. ඒතකොට මේ කාය සංඛාරය ආස්වාස ප්‍රාස්වාසනං වූ කාය සංස්කාරය දැනගනිමින් සංසිඳවමින් පස්සම්බයං කාය සංකාරං සංසිඳව සංසිඳව ආස්වාස කරනවා ප්‍රාසාස කරනවා හුස්ම රැල්ලේ බර අඩු වෙලා ඉතාමත් සියුම්ෙන්ට ගන්නවා සංසිඳී සංසිඳී යනවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උදාහරණයකට ගත්තොත් වඩු බාසුන්න කෙනෙක් යතු ගන්නකොට දීර්ඝ ලෙස යතු ගන්නකොට මම දැන් දීර්ඝ ලෙස යතු ගෑවා කියලා එයා දන්නවා. කෙටියෙන් යතු ගන්නකොට කෙටි ලෙස යතු ගෑවා කියලා දන්නවා. ආන් ඒ වගේ දීර්ඝ ලෙස ආස්වාස කරනකොට දීර්ඝ ලෙස ආස්වාස කළා කියලා දන්නවා. කෙටියෙන් ආස්වාස කරනකොට කෙටියෙන් ආස්වාස කළා කියලා දන්නවා. දීර්ඝ ලෙස ප්‍රාස්වාස කරනකොට දීර්ඝ ලෙස ප්‍රාස්වාස කළා කියලා දන්නවා. කෙටියෙන් ප්‍රාස්වාස කරනකොට කෙටියෙන් ප්‍රාස්වාස කළා කියලා දන්නවා. එතකොට මේ ආස්වාස් ප්‍රාස්වාසය මේ විදිහට මෙයා හොඳට මේ පියවර හතරේ ආනාපාන සති භාවනාව කරනවා. මෙහෙම කරනකොට පින්වතුනි මෙයාට දිගට මේ ආනාපාන සතිය දැන් බලන්න මේවා වලදී ධ්‍යාන සමාපatti සමාධි සමාපatti ගැන නෙමෙයි විස්තර කරන්නේ. කායානුපස්සනාව වඩද්දී කය කෙරෙහි හොඳට සිහිය පිහිටවන එක තමයි මූලික වෙන්නේ. කය කෙරෙහි මූලික මේ සිහිය පැවැත්වීම කායානුපස්සනාවේදී. එතකොට සමාධියක් හිතේ කොහොමද ඇති වෙන්නේ ධානය කොහොමද ඇති වෙන්නේ කියන එක සත්‍විස් බෝධිපාශික ධර්මවලදී ඉදිරියට බොජ්ජංග ධර්ම ඉගෙන ගනිද්දී ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගනිද්දී ඉදිරි ධර්මතාවලදී අපිට ඒවා ඉගෙන ගන්න පුළුවන් මේ භාවනාවලදී කොහොමද ධ්‍යාන ඇති වෙනේවා මාර්ගාංග විදියට බලපාන්නේ කියලා. සහ කොහොමද පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කොහොමද මේ භාවනාව තුළ තේරුම් ගන්නේ කියලා අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. දැන් කලබල වෙන්න එපා. කායानुපස්සන භාවනාව වඩන්නේ ඒ නිසා ආස්වාස ප්‍රාස්වාසයක් ගැන තමයි සිහි පිටවන්නේ. කිසිම හේතුවක් මත ආස්වාසය ප්‍රාස්වාසයක් කියලා මේ මෙනෙහි කරන භාවනා අරමුණ මෙනෙහි කරන එක නතර කරන්නේ සමහර අය ටිකක් හිත එකඟ වීගෙන එනකොට යම් යම් හේතු මුල් කරගෙන විප්‍රකාර රූප පේනව, සද්ද හෙනව සමහර කෙනෙකුට වෙන්න පුළුවන්. 100කට එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ. එතකොට මතක තියාගන්න ඕන අපි ආනාපානසති භාවනාව වඩන්න ඉඳගත්තේ. මිසක් මේ චිත්‍රපටි බලන්න නෙවෙයි. ඒ නිසා ඒවට හිත යොමු කරන්නේ සමහර අයගේ හිත ඔළුව තද වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවක යාර භාවනා අරමුණ දැඩිව ගන්න එයාගේ සැහැල්ලුව නැතිවීමත් එක එක වෙන්නේ. එතකොට එයා උපක්‍රමශීලී වෙන්න ඕන එයාගේ හිත කය සැහැල්ලු කරගන්න. ඊළඟට සමහරවිට ඉඳගෙනම මේ භාවනාවට ඒ භාවනාවත් එක්ක ඔට්ටු වීම තුලින් ඒකම කරන්න ඕන කියලා කයේ ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන් සමහර අය. ඒ වගේ වෙලාවට සක්මන් කිරීම ආදී උපක්‍රම භාවිතා කරන්න ඕන. තුනුරුවන් වන්දින එක උදේ හවස තුනුරුවන් වන්දින එක ටිකක් සක්මන් කරන එක ඊට පස්සේ ආපහු භාවනාවට ඉඳ ගන්න එක ඒ වගේ හිමීට ඉඳගෙන භාවනා කරන වෙලාව වැඩි කරනවා ඉතින් මේ ආනාපාන සතිය හොඳට වඩන ගිහි කෙවල් වල අය ඉන්නවා මට මතකයි මේ 100 කෙනෙක් හිටියා ඒ 100 අවුරුදු 90 ගානකදී මැරුණේ ඒ 100 ට අස 100 අසනීප වුණා. ඉතින් දරුවෝ ටික ඔක්කොම එකතු වෙලා ඒ 100ව හොස්පිටල් එකට ගෙනිච්චා. ගෙනියලා දැන් මෙයාව චෙක් කරලා බලනකොට මෙයාගේ වකුගඩු දෙකම දිය වෙලා. දැන් report එකට පුදුමයි දොස්තරට කොහොමද මෙහෙම වුනේ කියලා. ඒ කියන්නේ 100 හොඳට ඉන්නවා. කතා බහ කරලා ඉන්නවා. ඉතින් මේ වාගේ මෙච්චර හානියක් වකුගඩු දෙකටම වෙලත් මෙහෙම ඉන්න එක ගැන දොස්තර මහත්තයට පුදුමයි. ඊට පස්සේ මොකටත් ආයෙ චෙක් කරන්න කියලා. ඒත් ඒ report එකම ආවා. එතකොට දොස්තර දරුවන්ට කිව්වා මේ මෙයා ඒ හැටි කාලයක් ඉන්නේ මේ වකුගඩු දෙකම දැන් ආයෙ ගන්න දෙයක් නැහැ කිව්වා. ඒ වුණාට තාත්තට වකුගඩු රෝගේ රෝග ලක්ෂණ මෙතෙක් ඇවිල්ලා නැහැ. රිපෝට් වලින් විතරයි වකුගඩු රෝග මේ සම්පූර්ණයෙන් දෙකම සෞතුයි කියලා ආවේ. ඊට පස්සේ මේක දැන් මේක පුදුමයක් නේ දැන් රිපෝට් වැරදිද කියන තැන තමයි කට්ටිය ඉන්නේ. කට්ටිය කතා වෙනවා. ඊට පස්සේ දැන් හැබැයි 100ට කිව්වේ නෑ මේක කවුරුත්. 100 දොස්තර මහත්තයා ළඟට ගියා. ගිහිල්ලා දොස්තර මහත්තයෙන් ඇහුවා මේ දොස්තර මහත්තයා මේ කට්ටිය ළමයි ඔක්කොම මේ කලබල වෙලා ඉන්නේ මගේ වකුගඩු දෙක සවුතු නිසාද කියලා ඇහුවා. ඉතින් දැන් දොස්තර මහත්තයාට දොස්තර මහත්තයා කිව්වා මේ 100ට ළමයි මේක දැන් කිව්වද? නෑ එක ළමයෙක්වත් මට ඔක කිව්වේ නෑ කිව්වා. එහෙනම් 100 කොහොමද දන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා දොස්තර මහත්තයා මගේ ශරීරයේ තියෙන කොටස් 32ක් තියෙනවා නම් ඒ 32ම මම දැක දැක ඉන්න කෙනෙක් කියලා. ඒතකොට කොහොමද සීයා දැන් මෙහෙම දක එහෙම කොහොමද දන්නේ? ඊට පස්සේ කියනවා දොස්තර මහත්තයා මට තව සතියයි ආයස තියෙන්නේ. ඉතින් මගේ සතියේට මේ මෙයාලට කලබල වෙන්න දෙන්න එපා. කොහොම නෙවෙයි මොන බෙහෙත කළත් සතියෙන් මගේ ආයස ඉවරයි. ඊට පස්සේ සීයා කිව්වා මම මේ වෙනකොට මට දැන් අවුරුදු 95යි. එතකොට අවුරුදු 50න් වගේ මෙයා බඹසර සමාදන් වෙලා තියෙනවා. ඒ අවුරුදු 50 ඉඳලම අවුරුදු 95 දක්වා බ්‍රහ්මචාරී බිරිඳගේ ඇසුරින් වෙන් වෙලා. ඒ අවුරුදු 50ටම එයා වඩුවාසුන කෙනෙක් සීයා. අවුරුදු 50 ඉඳලා වඩු වැඩ කරලා මේ වැඩේ කරලා දෙන මිසක සල්ලි ගන්නෑ එයා අතට. නො බිරිඳ තමයි ඒකට ගාන කියලා සල්ලි ගන්නේ. අවුරුදු 50 ඉඳලා 95 දක්වා මුදල් අත ගාලා නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා මම මේ අවුරුදු 45ක් ආනාපාන සතිය වඩපු ශ්‍රාවකෙක් යම් විදිහට ජීවිතය දකින්නද ඒ විදිහටයි මම ජීවිතය දකින්නේ කියලා. ඒ තාත්තා නැති වෙලා දැනට අවුරුදු 10ක් 15ක් විතර හිටියේ. ධර්මයේ හොයන ධර්මයේ පුරුදු කරන අය ඉන්නවා කියන්නයි මම කියන්නේ. ඊට පස්සේ සතියක් මේ සතියකින් ආයෙ අමාරු වුණා. තාත්තා කිව්වා මේ අමාරු වුණාට බය වෙන්න එපා. පැය දෙකකින් ආයෙ සාමාන්‍ය මට්ටමට එනවා. පණ යන තරමට අමාරු වෙලා උස්ම හිර වෙලා ආයෙත් පැය දෙක යනකොට මේ තනිප වුණා. ඊට පස්සේ තාත්තම කිව්වා මං හිත හරියටම දහවල් දෙකට මගේ මේ ප්‍රාණය නිරුද්ධ වෙනවා. මගේ මේ මගේ ජීවිතය අන්තරා වෙනවා. මගේ ජීවිතේට මානසික විදියට මම කරගන්න ඕන දේවල් ටික කරගත්තා. උඹලා උඹලගේ ජීවිතේට සාරණක් හොයාගන්නilla කියලා දරුවන්ට කිව්වා. ඉතින් ඒ තාත්තා හරියටම කියපු වෙලාවට මැරුණා. නමුත් දරුවෝ සරණක් හොයාගත්තද කියන එක සැකසිතයි. ආනාපාන සති භාවනාව කරපු කෙනා ගේ ස්වභාවය තමයි සිහිය මරණ මොහොත දක්වාම තියෙනවා. මේ තාත්තා මාර්ගඵල ලැබුවද නැද්ද කියලා අපිට හොයාගන්න අපි එහෙම දන්නේ නැහැ. මම එවැනි තීරණයකට එන්නේ රහතන් වහන්සේ නමක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආනාපාන සති භාවනාව හොඳට පුරුදු කරපු කෙනෙක්. ඒ තුලින් අරහත්ත්වයටපත් වෙලා ඒ රහතන් වහන්සේ අවසාන හුස්ම පොදක් සිහියෙන් හෙළනවා ආනාපාන සති භාවනාව පුරුදු කරපු කෙනා අවසාන හුස්ම පොදක් සිහියෙන් හෙළනවා ඒ කියන්නේ මේ මේ මැරෙනකොට ඒ අවසානයේ ගිය හුස්මක් ගන්නවා. ඒ ඉච්ඡර 100ක්. සංගයා මැද ඒ කාලේ වෙනම කය ඍජුවට තියනවා කියන ආනාපාන භාවනාව වඩන සංගයාගේ. වෙනම හොයාගන්න පුළුවන් කියනවා. ඉතින් මේ භාවනාවේ තියෙන විශේෂත්වය ගැන මම කිව්වේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඔය විදිහට වදාළලා කායානුපස්සනා විදිහට යානාපාන සතියෝම වදාරලා දේශනා කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් මේ විදිහට තමා තුළ ජීවිතයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය. කියලා මේ හුස්ම රැල්ලත් එක්ක තමන්ගේ කය පිළිබඳව කායානුපස්සන කය ගැන නුවණින් බැලීමේ සිහිය පිහිටනවා. තමා ගැන හොඳට තේරෙනකොට තේරෙනකොට කායානුපස්සනාවේ ආනාපානසතිය තුලින් එයාට තමා ගැන හොඳටම තේරෙන්න ඕන. එතකොට තමයි බහිද්ධාවාං කායේ කායानुපස්සී විහෙරති. අන් අයගේ ශරීරෙත් ආස්වාස ප්‍රාස්වාසයක් සහිතව ස්වභාවයක් නේ තියෙන්නේ කියලා අන් අයගේ කය පිළිබඳවත් ඒ දැකීමක් ඇති වෙනවා මට මතක හැටියට ජනවසඹ සූත්‍රයේ තියෙනවා ඒකේ යහට පහළ වෙන ඥාන දර්ශනය. අන් අයගේ කයේ කායික ස්වභාවය කායानुපස්සනාව අන් අයට ගලපා බලන්න ඥාන දර්ශනයක් උපදිනවා යාට. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙති තමා තුලත් අන් අය තුලත් මේ ආස්වාස ප්‍රාස්වාසයක් සහිත මේ කයම් පැවැත්ම පිළිබඳව කයේ යථා ස්වභාවය දකිමින් වාසය කරනවා එතකොට පින්වත්නි අජ්ජත්ත බහිද්ධ වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් කායानुපස්සනාව ওই විදිහට වඩනකොට වඩන මට්ටමට එන්නේ හොඳට එයාගේ ආනාපාන සතිය වැඩිලා. මේව මේ දවසින් දෙකකින් කරන ඒවා නෙවෙයි. ඒ බුද්ධ කාල නම් ඉතින් දවසින් මහා පින්වන්තයෝනේ. දවසින් වැඩෙනවා සතර සතිපට්ඨානෙම. මොහොතින් වැඩෙනවා. ඉතින් මේ වෙලාවේ මාර්ගඵල ලබනවා කියන්නේ ඉතින් සතර සතිපට්ඨානෙ වැඩිලානේ. ඉතින් අද බොහෝ ඈතකට ගිහිල්ලා දුර්වල මිනිස්සු වාසය කරන්නේ. ඉතින් ඒ නිසා හිමීට භාවනාව පුරුදු කර ගන්න ඕන. කලබල වෙන්නේ නැතුව. අදිෂ්ඨාන කරලා බෑ. දැන් ඔන ආනාපාන සතිය මේ ආස්වාසය ප්‍රාසාසය දවසක් කළා මට දිග කිටි බව වැටහෙවා කියලා එහෙම බෑ. කාය සංස්කාර වැටහෙවා ආධ්‍යාත්මික කායानुපසනාව වැටහෙවා බාහිර කායानुපසනාව වැටහෙවා කියලා ප්‍රාර්ථනාවෙන් මේ පුහුණු වීම තුළින් තමයි ඒක තමාට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ තියෙනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ ආනාපාන සතිය තුලින් කායानुපස්සනාවේ හට ගැනීම දකින්නය. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙනසෙන ආකාරය දකිනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය දෙකම දකිනවා. කියන්නේ කායानुපස්සනාව තුලින්ම එයාට පංච උපාදානස්කන්ධය ප්‍රකට වෙනවා කියලා මේ කියන්නේ. මේ ලෝකේ හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. වෙනසෙනවා නම් වෙනසෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. හොඳට තේරෙන්න ගන්නවා. ආ ඒක තේරෙන්නේ යාට ආස්වාස් ප්‍රාස්වාසය තුලින්. සමුදේ වය තේරෙනවා. ඉතින් මේකට කලබල විය යුතු නැහැ. පුහුණු වීමමයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසුති මත්තාය අනිසිතෝති විහෙරති අත්ති කායෝතිවා ආස්වාස ප්‍රාස්වාස සහිත හට ගැනීමක් වෙනසීමක් පිරෙන හේතුඵල ධාමයෙන් හටගත්ත කයක් තියෙනවා කියලා අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති ඒ ශ්‍රාවකයා හට හොඳට සිහිය පිහිටනවා බලවත්ව සිහිය පිහිටනවා කායानुපස්සනාව ගැන කායानुපස්සනාව තුල ඊළඟට අවබෝධ ඥානෙ ඥානමත්තාය අවබෝධ ඥානය ඇති කරනවා මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින්ම එයාට ජීවිත අවබෝධය ඇති කරනවා ඊළඟ පතිශ්ශති මත්තාය බලවත්ව සිහිය පිහිටවන පිහිටනවා අනිශ්චිතෝච විහෙරති ඒ කෙනා මම මගේ මගේ ආත්මය කියලා අර ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. නැචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් ගැන ලෝකේ කිවි රූප වේදනා සංඥා සංකාර විඥාන පංච පාස්කන්ධ ලෝකේ කිසි දෙයක් එයා ග්‍රහණය කරගන්නේ නැහැ. ඊට පස්සේ ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඕන ආස්වාස ප්‍රාසාසය මුල් කරගෙන ওই විදිහටත් කායානුපස්සනාවෙන් වාසය කරන්න පුළුවන් කියලා සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඔන්න කායානුපස්සනාව වඩන හැටි. පින්වතුනි දැන් සමහර අයට හැම භාවනාවක්ම කරන්නට සමහර අයට අමාරුයි. සමහර අයට ආනාපාන සතිය හරියගෙයි. වෙන භාවනාවක් කරන්න ගියත් ආනාපාන සතියමයි හිත පිහිටන්නේ හේතුව යා වැඩිපුර කැමැති වැඩිපුර පුහුණු හිත හුරු වෙලා තියෙන ආනාපාන සතියට නිසා. සමහර අයට වෙන භාවනාවල් හොඳට කරන්න පුළුවන් ආනාපාන සතිය කරන්න අමාරුයි. ඒතකොට මොකටත් අපි මේ හැම භාවනා ක්‍රමයක්ම ඉගෙනගෙන ඉන්න එක වටිනවා. එතනම ආනාපාන සති භාවනාව කියන්නේ හරි ප්‍රණීත භාවනාවක්. කොච්චරද කියනවනම් ඇවිස්සිච්ච හිත් තියෙන අයට විතක්ක වැඩි විතර්ක වැඩි චරිතේට සුද්ධසුම භාවනාව තමයි කියන ආනාපාන සති භාවනාව. දූවිලි ඇවිස්සිච්ච තැනකට පිණි පොදක් වැටුණාට පස්සේ වා රැස්ස වැටෙනකොට අර දූවිලි ටිකේම සංසිඳිලා යනවා වගේ විතර්ක වැඩි කෙනා ආනාපාන සතිය වැඩිවොත් එයාගේ විතර්ක සංසිඳිලා යනවා කියනවා. විතර්ක සංසිඳන භාවනාව. සහේ කියන්නේ ගොඩාක් හිත හිතා ඉන්නේවා. සංසිඳී සංසිඳී යනවා. ආනාපාන සතිය තුනේ. සෙලවෙන්නේ නැති කයක් ඇති වෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර අය ආනාපාන සතිය මේ අර කරනකොට ඔළුව හොල්ලන ගතියක් සමහර අයගේ දැකලා තියෙනවා. ඒකට එහෙම වෙන්නේ යා ආයාසයෙන් ආහස්වාස් ප්‍රාසවාස කරනවා. ඒතර අර හුස්ම රැල්ල ගඳ හදනකොට හෙලනකොට එයාගේ කය කය එයාගේ සිතුවිල්ලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා කය හෙල්ලි යනවා. එහෙම නැත්නම් හුස්ම රැල්ලට සිහිය අරගෙන කය හුඟක් පහසු කරවලා අර ආශ්වාස ප්‍රාශ්වාස දිස් බලාගෙන හිටියනම් කය සෙලවෙන්නේ නැති මට්ටමටපත් වෙනවා. එතකොට පින්වතුනි ඔන්න ඉතින් අපි මේ භාවනා ක්‍රම ගැන අහලා හිත පහදවාගෙන ඊට පස්සේ පුරුදු කරගන්න පුළුවන් අය ටික ටික පුරුදු කරගෙන සමහර ඉන්නවා ආච්චිමලක් වෙන්න. දැන් මම වයසකයි උදාහරණයක් ගත්තේ තරුණ අයට කොහොමදත් කරන්න පුළුවන්? තරුණ අයට කොහොමදත් කරන්න පුළුවන්? මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ පන්තියේ ළමයි හිටියාන 50 තනියෙන් පුරුදු කරනවා. මට ඇවිල්ලා කියලා තියෙනවා මම මෙහෙම භාවනා කරනවා කියලා. එයාලා උසුම ආස්වාස ප්‍රාස්වාස ඒක කොහෙන් හරි අහලා ඒක කරනවා. ඒතකොට ඒ නිසා සමහර අයට භාවනාව ගැන අහනකොට ඉගෙන ගන්නකොට එයාලගේ සංස්කාරات එක්ක ඒකට කැමැත්ත ඇති වෙනවා. හරි හොඳයි. මේ විදිහට කරගෙන ගියොත් භාවනාවේ අමාරු වෙටෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පරිබාහිරව භාවනාව ඉගෙන ගන්න කිව්වොත් අමාරු වෙටනොත් ගොඩ ගන්න පැත්තක් පේන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය අමාරු වෙටන එකක් නෙවෙයි. එතකොට පින්වතුනි ආනාපාන සතියෙම ඒ භාවනාවම ඉදිරියට දියුණු කරගෙන යන කෙනේ අරහත්වයටපත් වෙන තාක්ම ආනාපාන සති භාවනාව තුළින් අත්දකින අවස්ථා ටිකක් තියෙනවා. ඒ අවස්ථා ටිකම ඒ ආනාපාන සති භාවනාව රහත් වෙනකල්ම වඩා වැඩුවොත් කෙනෙක් ඒ අතරතුර භාවනාවේ අත්දකින අවස්ථා තියෙනවා. ඒ අවස්ථා කොටස් හතරකට බෙදෙනවා. එකක් කාය අනුපස්සනාව. සමහර ආනාපාන සතිය යම් ස්වභාවයක් තියෙන එක කයින් තමයි අත්දකින්නේ. ආනාපාන සති භාවනාවේ යම් ස්වභාවයක් තියෙනවා. ඒක වේදනාවෙන් අත්විඳින්නේ. ආනාපාන සති යම් ස්වභාවයක් තියෙනවා. ඒක සිතෙන් අත්විඳින්නේ. ආනාපාන සති යම් ස්වභාවයක් තියෙනවා. ඒක ධර්මතා විදිහට අත්විඳින්නේ. එතකොට කොහොමද මම ওই කියපු කාරණාව තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ දවසක් ආනාපාන සති භාවනාව වඩන්නේ මෙහෙමයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද එකම එක ධර්මයක් හරියට වැඩුවොත් කාරණා හතරක් වැඩෙනවා. ඒ හතර වැඩුණොත් හතක් වැඩෙනවා. හතක් වැඩුණොත් දෙකක් වැඩෙනවා. මේ දෙකක් ප්‍රතිඵල විදිහට ලැබෙනවා. ඒ එකම එක දේ තමයි ආනාපාන සතිය. ඒක හරියට වැඩුවොත් හතරක් වැඩෙනවා කියේ සතර සතිපට්ඨානයෙන් වැඩෙනවා. සතර සතිපට්ඨානේ හරියට වැඩුණොත් හතක් වැඩෙනවා කියන්නේ සත්ත්ව බොජ්ජංග වැඩෙනවා. සත්ත්ව බොජ්ජංග වැඩුණොත් දෙකක් සාක්ෂාත් වෙනවා කියේ විද්‍යා විමුක්තිය. එහෙනම් එකම එක භාවනාව කායානුපස්සනාවේ තියෙන මේ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට කොහොමද යන්නේ? එවන නැත්නම් මම අර කිව්ව විදිහට අරහත් වේ දක්වාම ආනාපාන සති භාවනාවේ අත්දැකීම් මොනවද? ඒ එකක් තමයි පින්වතුනි මේ භාවනා වඩන කෙනා සිහියෙන් යුතුව ආස්වාස කරනකොට සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනකොට දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස දැනගන්නකොට කිටි ආස්වාස ප්‍රාස්වාස දැනගන්නකොට සම්පූර්ණයෙන් කය දැනගෙන ආස්වාස ප්‍රාස්වාස කරනකොට ආස්වාස ප්‍රාස්වාස නම් වූ කාය සංස්කාරයේ සැහැල්ලු වෙමින් සංසිඳවා සිඳවා ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ඔක්කොම කයේ අද්දකින් බවට පත් වෙනවා. කියන්නේ සම්පූර්ණ මේ කයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. ඔය අද මේ අපි මේ කතා කරපු කායානුපස්සනාවේ මූලික පියවර හතර. මේ ඔක්කොම කායානුපස්සනා. මේ ආනාපාන සතිය වඩනකොට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ඒ ප්‍රීතියත් එක්කම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒකට කියනවා පීති පරිසංවේදී අස්සසිසාමිති සික්කති. පීති පරිසංවේදී පස්සසිසාමිති සික්කති කියලා. ඒතර ප්‍රීතියෙන් ආස්වාස ප්‍රාස්වාස කරලා මේ භාවනාවේ හොඳට සිහි පිටවන ඉන්නකොට ප්‍රීතියත් එක්ක සැපය ඇති වෙනවා. ගොඩාක් සැපයක් ඇති වෙනවා. ඒ සැපයක් දැනගෙනම ආස්වාස කරනවා ප්‍රාසාස කරනවා. සුඛපටි සංවේදී ආශිසිසාමිති සික්කති සුඛපටි සංවේදී පස්සසිසාමිති සික්කති. එතකොට ආනාපානසතියේ ප්‍රීතියයි සැපයයි කියන දෙක චිත්ත සංඛාර ගණයට වැටෙන්නේ. එතකොට චිත්ත සංඛාර පරිසංවේදී ප්‍රීතිය සැපය අත්විඳ විඳ ආස්වාස කරන ප්‍රාසාස ගන්න. ඊට පස්සේ වෙන්නේ චිත්ත පස්සම්භයං චිත්ත සංඛාරං ඒ ප්‍රීතියයි සැපයයි සංසිඳවා සංසිඳවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා එතකොට බලන්න මොන අත්දැකීම ලැබුණත් ආස්වාසය ප්‍රාස්වාසය කියන එකෙන් කියන එකෙන් එයා බැහැර වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ඔය ස්ප්‍රීතිය සැපේ කියන ඒවා විඳින දේවල් ඒ නිසා ওই காரணා හතරම ඔය දැන් ආනාපාන සතියේ ඔය ප්‍රීතිය විඳින එක, සැපේ විඳින එක, ප්‍රීතිය සැපේ චිත්ත සංඛාර විඳින එක, ඒවා සංසිඳවන එක, ඒ ඔක්කොම වේදනානුපස්සනාවටයි ඊට පස්සේ මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ හොඳට දැන් කරනකොට දැන් මෙයාට මේ ප්‍රීතිය සැපේ හොඳට දැනෙනවනේ. දැනෙනවත් එක මෙයාට අර කයෙන් වේදනාවෙන් අර හිත සැහැල්ලු වෙලා ගිහිල්ලා ඒ කෙරෙහි ග්‍රහණය නොවීම ගිහිල්ලා හිතම ප්‍රකට වෙන්න ගන්න. චිත්ත පරිසංවේදී අස්සසිසාමිති සික්කද. මේ ආස්වාස ප්‍රසවාස කරද්දී හිත කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ගන්නවා. හොඳට තේරෙනවා. ඒත් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ දැන් මෙයාට මේ පෙර නොවූ විරු අත්දැකීමක් නෙමෙයි. ජීවිතේ නොලැබූ අත්දැකීමක්. ඒතර මේවත් එක්ක මෙයාට හොඳට ප්‍රමෝදය උපදිනවා. අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිසාමිත සික්කති. හිතේ ශෝකේ නෑද? ප්‍රමෝදයමයි තියෙන්නේ. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ එහෙම ආස්වාස් ප්‍රාස්වාස කරනකොට හොඳටම සංසිඳිලා නීවරණ දුරින්ම දුර වෙලා ඈතට ගිහිල්ලා දැන් කාමරාගෙන් බැට කන්නේ පටිගෙන් බැට කන්නේ තරහෙන් තරහෙන් බැට කන්නේ නිදිමතෙන් බැට කන්නේ හිත විසිරෙන්නේ විචිකිච්ඡාවක් නෑ හොඳට ආනාපානසති භාවනාවේ සමාහිතං වා චිත්තං අස්ස සිස්සාමිති සික්කති සමාහිත හිත පවතිනවා. එය දැනගැනීමෙන් ආස්වාස කරනවා ප්‍රාසාස කරනවා. ඊළඟට සමාහිතං වා චිත්තං පස්ස සිස්සාමිත සික්කති. ඒ තුල හික්මෙනවා. හික්මෙනවා කියලා කියන්නේ හොඳට පුහුණු කරනවා ඒ තුල. හිත. ඊට පස්සේ විමෝචයන් වාස සිස්සා. විමෝචයන් කියන්නේ නීවරණ ආය හට නොගන්ටම දුරින්ම දුරු කරමින්ම ආනාපාන සතියෙම ප්‍රකට වෙමින්ම ඒ ධර්මතා ප්‍රකට වෙමින්ම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔක්කොම සිතත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. නිසා මේවා චිත්තානුපස්සනාවටයි ඔය ආනාපාන සති ඉදිරියට වඩනකොට ලැබෙන අත්දැකීම් ටික. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් එකක් ඔය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එක එකින ආනාපාන සතිය එක එක විදිහට ඒ කාලේ වඩලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය විස්තර වශයෙන් දේශනා කරනවා නම් මේ විදිහටයි දේශනා කරන්න ඕන කියලා ඔය දැන් කියපු විදිහට තමයි දේශනා කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණුකාරණා තේරුම් ගනිමින් ওই විදිහට ආස්වාස ප්‍රාස්වාස කරනකොට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද සිහි මුලා වී ගිය කෙලෙස් ප්‍රහාණය කළ හැකි පරිදි ආනාපාන සති භාවනාව තුළ නුවණ දියුණු කර ගැනීමට අශිරු තැනත්තාහට මම ආනාපාන සති භාවනාව වැඩිම ගැන නොකියමි. ඒ කියන්නේ ශීත උමතු වෙච්ච කෙනෙකුට මෝඩ කෙනෙකුට ආනාපාන සතිය ඔච්චර දුර වඩන්න බෑ කියනවා. හොඳට සිහිය තියෙන කෙනෙකුට නුවණ තියෙනකොට තමයි දුරට ආනාපානසතිය වඩන්න පුළුවන්. ඊළඟට අනිච්ඡානුපස්සී අස්සසිස්සාමිති සික්කති. අනිච්ඡානුපස්සී පස්සසිස්සාමිති සික්කති. අනිත්‍ය දැක දැක ආස්වාස කරනවා ප්‍රාසාස කරනවා. අනිත්‍ය දැක දැක ඒ හට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා. අනිත්‍යම ප්‍රකට වෙනවා. ආස්වාස ප්‍රාසාසය තුළ. ඊට පස්සේ විරාගානුපස්සී අස්සසිසාමිති සික්කති විරාගානුපස්සී පස්සසිසාමිති සික්කති. අනිත්‍ය දකිනකොට හිත ඇලෙන්නේ හිත ඇලෙන්නේ නැතුව යනවා. හිත ඇලෙන්නේ නැතුව යනවා. ඇලීම දුරු වෙවි යන බව තේරුම් ගන්න ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට ඒකට කියනවා විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. විරාගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති කියලා. ඊළඟට ඒ ඒ විදිහට ඒකේ හොඳට හික්මෙනවා. එහෙම හික්මෙනකොට හික්මෙනකොට එයාගේ හිත කෙලිසුන් නිරුද්ධ වෙනවා. හිත තුල කෙලෙස් නිරුද්ධ වී යනවා. පංච උපාදානස්කන්ධෙට තියෙන ඇල්ම නිරුද්ධ වී යනවා. ආස්වාස් ප්‍රාසාස කෙරෙහි තියෙන ඇල්ම තෘෂ්ණාව කෙලෙස් නිරුද්ධ වී යනවා. නිරෝධානුපස්සී යස්සසි සාමිති සික්කති. නිරෝධානුපස්සී පස්ස සික්සාමිති සික්කති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කොටසයිති. අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී ඒ කොටස අයිති සම්පූර්ණ ධම්මානුපස්සනා. ඔය විදිහට වඩනවා නම් ඔය විදිහේ සිහියක් තියෙනවා නම් ඒ සිහිය සති සම්බොජ්ජංගය. ඔය විදිහේ විමසීමක් තියෙනවා නම් ඒ විමසීම ධම්මවිචේ සම්බොජ්ජංගය. ඔය විදිහේ විදිහට ප්‍රීතිය විඳින්මින් ආනාපාන සතිය කරනවා නම් ඒක ප්‍රීති සම්බොජ්ජංගේ. ඔය විදිහට නොකඩවා ආනාපාන සතිය වඩනවා නම් ඒක විරිය සම්බොජ්ජංගේ. ඔය විදිහට හිත එකඟ කරනවා නම් ඒක මේ විදිහට ආනාපාන සතිය වඩද්දී ඒක හිත සැහැල්ලු කිරීම පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ මේ විදිහට කිසිම ආශාස ප්‍රාසාසයක් කෙරෙහි හෝ පංච උපාංශකන්ධය කෙරෙහි හෝ නොඇලී සිත උපේක්ෂාවටපත් වී යනවා. ඒක උපේක්ඛා සම්බොජ්ජංගය. මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ උපේක්ෂා විඳීම නෙවෙයි. ඇලීම් ගැටීම් වලින් දුරු වීම තුළින් ඇති වෙන අවබෝධ ඥානය. උපේක්ඛා සම්බොජ්ජංගය. ඒකට පින්වතුනි ඒ එතකොට ආන්න ওই විදිහට බොජ්ජංගත් වැඩෙනවා. එයාට අනිවාර්යෙන් විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඉතින් මේ විදිහට ඔකේ තියෙන විස්තර කළේ එතකොට ආනාපාන සතිය ඉච්ඡර දුරකට වඩන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පටන් ගත්තේ කොතනින්ද? දැන් ඔය නිවන දක්වා ගිය ගමනක් ගැන අහලා අම්මෝ මේවා කොහොමයි කරන්නේ කියලා පසුබාන්තිපා. පටන් ගත්ත තැන මතකද? කැලේකට හෝ ගහක් මුලකට ওই කාලේ සංඛ්‍යා වැඩියා. ඔබට නම් විවේක තැනක කරදර අඩු කට්ටිය ගැවසෙන්නේ නැති තැනකට වෙලා පොඩ්ඩක් විවේකයෙන් කය හොඳට ඍජු කරගෙන භාවනා අරමුණේ සිහි පිහිටවල ආස්වාසය ප්‍රාසාසය කියලා සිහි පිටනවා. කලබල වෙන්නේ නැහැ. එකපාරම කාමරයට දුවගෙන ගියා දොර දඩස් කාලා වැහුවා ඇඳේ ඉඳගත්තා ඇස් දෙක පියාගත්තා අත් දෙක තියාගත්තා ආස්වාසය ප්‍රාසාසය කියලා මේ දඩිමුඩිය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හරි සැහැල්ලු වෙන්න. කය සැහැල්ලු කරගෙන පාඩුවේ හිමීට මේක දැන් මෙහෙම කරන්නකෝ. බුදුන් වඳිනවානේ මං හිතනවානේ ඉතින් කවුරුත් බුදුන් වඳිනවා ඇති කියලා උදේවස. උදේවස බුදුන් වඳලා වන්දනාවෙන් පස්සේ මෛත්‍රී භාවනාවක් කරනවානේ. මෛත්‍රී භාවනාවක් කරලා ඔන්න හිත ටිකක් සැහැල්ලු වෙලා තියෙන වෙලාවේ ආන්නේ ඊට පස්සේ කය ටිකක් විජ්ජු කරගෙන ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා සීකන් එක විනාඩි 5ක් වගේ පුරුදු වෙන්න. රැයට නිදාගෙන නිදාගන්න යන වෙලාවට කය ඍජු කරගෙන ওই විදිහට විනාඩි 10ක් විතර ආස්වාස ප්‍රාස්වාස විසිවිද. හැබැයි විශේෂයෙන් නිදාගන්න යන රාත්‍රී කාලේ භාවනා කිරීමේදී විශේෂයෙන් සැලකිලි යුතුමත් විය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ඒ භාවනා අරමුණ ඒ භාවනා කළා එහෙම නින්දට යන්නේ ඒ භාවනාව යා නතර කරන්න ඕන. ඒ කියන්නේ ආනාපානසති භාවනාව වැඩුවා නම් මම දැන් ආනාපානසති භාවනාව නතර කරනවා කියලා හිතලා ඊට පස්සේ භාවනාව නතර කරලා පොඩ්ඩක් නැගිටලා වතුර එකක් හරි බීලා ඒ වගේ භාවනාවත් නින්දත් අතර යාගේ අතරක් තියෙනවා. නැත්තම් සමහර අය වෙලා තියෙන නිකම් භාවනා කරනවා කියලා ඕම එහෙම නින්දට ගිහලා හීනක් දැකලා විකාරක් දැකලා උදේට නැගිටලා ඊට පස්සේ කියනවා භාවනාවේ මෙහෙම වුණා කියලා. ඒ අතරත් තිබ්බම හරියකට. ඊට පස්සේ සමහර අයට භාවනා බොහෝ විට මේ සමාධිය ඇතුලින් ඉඳ තියෙනවා. ඊටකට එයා කරන්න ඕන ඒ භාවනාව කරලා දැන් සමා තමන්ට සමාධියක් ඇති වුණා නම් දැන් නිදා ගන්නත් ඕන නම් දැන් සමහර වැඩ කටයුතු වලට යන අය. මට හම්බුණා එක් උපාසිකාවක් සාමාන්‍යයෙන් මාන්ට මතක හිටිට තානාපන සති භාවනාව වෙන්න ඕන. ඒත් රෑ 10ට භාවනාව පටන් ගන්න පාන්දර 4ට එයා භාවනාවෙන් නැගිටින්නේ. එතකොට වැඩට යන්න එයා නැගිටින්නේ භාවනාවෙන්. ඒ ඉතකල් ඒ රාත්‍රී 10 ඉඳලා පාන්දර 4 වෙනකල් ආනාපානසතිය එයාගේ සමාධිය තියෙනවා. එතකොට මේ සමාධිය විස්තර කරන විදිහත් එක්ක ධර්මයට එකඟයි. මෙයා මුලා වෙලා කියලා අපිට වචනයක් කියන්න අවස්ථාවක් නැහැ මේ භාවනා විස්තර කරන විදිහට. එහෙම අයත් ඉන්නවා. එතකොට මේ කොල්ල කුරුට්ටෝ මේ අද කාලේ තාක්ෂණෙත් එක්ක විනාශ වී යද්දී ඉතින් ඒ අතරතුර ඔහොම සමාජයකුත් තියෙනවා. ගුණධර්ම මේ ලෝකෙන් අතු අතු ගෑවිලා නැහැ. කුසල් වඩන අය, භාවනා වඩන අය මේ ලංකාවෙන් තුරන් වෙලා නැහැ. ඉතින් ඒ නිසා සමාධියක් වගේ කෙනෙකුට ඇති වුණොත් එහෙම එයා මේ භව හිත එකඟ වීමත් එක්කම ආස්වාස් ප්‍රාසාස සිහි පිටවලා මම දැන් සමාධියෙන් නැගිටිනවා කියලා ඒ සමාධියෙන් එයා ඉවත් වෙන්න ඕන. හිතට අරමුණක් දාන්න ඕන. දැන් මම සමාධියෙන් මේ භාවනාවෙන් නැගිටිනවා කියලා. මම මේ භාවනාවෙන් සමාධියෙන් මේ නැගිටිනවා කියලා. ඒ සංඥාවේ අදාන්න ඕන එක අතරක් තියෙනවා. ඊට පස්සේ තමයි ආ නැගිටලා පොඩ්ඩක් ඇස් දෙක ඇරලා වතුර ටිකක් තියෙනවා නම් බීලා පොඩ්ඩක් මේ ඊට පස්සේ තමයි ආ නිදාගන්නේ. එහෙම හරි ඉතකින් එකඟ වීමත් එක්කම එහෙම හංසෙලා එහෙම මේ එතකොට අර අපි සකසා භාවනා කළා වෙන්නේ නැහැ. ඕක ආйти සකසා භාවනා කිරීමට. ඊට පස්සේ තව සමහර අයට සමාධියක් ඇති වෙලා පළවෙනි දවසක වගේ ගොඩාක් වෙලා ඉන්න පුළුවන් යාට. දෙවෙනි දවසේ යා අර පළවෙනි දවසේ ඇතිවෙච්ච අත්දැකීමත් එක්ක දෙවෙනි දවසේ ඉඳ ගන්නවා අදත් මම ගොඩාක් වෙලා ඉන්නවා කියලා. නමුත් එයාගේ හිතට අර විතර්කයේ බාධා කරනවා. දැන් සමාධිය ඇති දැන් සමාධිය ඇති කියන. ඒ නිසා පළවෙනි දවසේ වගේ හිත එකඟ වෙන්නේ නැහැ. නිසා භාවනා අත්දැකීම පළවෙනි දවසේ ලැබපු එක දෙවෙනි දවසේ ලබන්න ඕන කියන අදහසින් ඉඳ ගන්න හොඳ නැහැ. අපිට ඕනනේ එකම එක දෙයයි ආස්වාසය. සීයෙන් ගන්නවා ප්‍රාසාසය සීයෙන් ගන්නවා. එතකොට අපි ඕන කියමු බයිසිකලයක බයිසිකලයක් පාගා පාගා වේගෙන් යනවා පාරක. යනකොට මෙයා ගිමනින් යනකොට හුලං වදිනවා. සැපයි. ඉතින් මෙයා මේ සැපේට අහු වෙලා පාගන එක නතර කරනවා බයිසිකලේ. බයිසිකලේ පාගන එක නතර කරපුවම බයිසිකලේ නතර වෙනවා. ඒ වගේ භාවනාවේ අත්දැකීමක් ලැබුණා නම් සැපයක් හෝ ප්‍රීතියක් හෝ ඒක ලැබෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිහිටවීම තුළින්. එතකොට එයා අර සැපයට ආශ වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ සිහි කරන එක නතර කළොත් එහෙම එයාගේ භාවනාව එතනින් නතර වෙනවා. මේක කුසල් දහම් වල යා මුලා වුණා. ඉතින් ඒ නිසා හොඳට ඒ ගැන අපි කල්පනාවෙන් වාසය කරන්න වෙනවා. ඉතින් කොහොමදත් ඉතින් අපි දුර දේවල් කතා කළාට පටන් ගන්න තියෙන්නේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා පොඩි පොඩි වෙනවා. තවත් සමහර අයට එක දිගට ඒ වගේ භාවනා කරගෙන යන්න තියෙනවනම් එයා භාවනා සමාධියත් එයාට ඇති වෙනවනම් එයා ඒ භාවනා සමාධිය හුරු කරනවා ඉස්සල්ලා විනාඩි 10කට කෙලින්ම ආ සංඥාවක් දෙනවා මේ භාවනා සමාධිය විනාඩි 10ක් තියෙනවා ඕන ඒ වාගේ ඒ සමාධිය වශී කරගන්නවා. ඒ වාගේ දේවල් කරනවා. ඒ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ වචනෙන් තොරතුරු ඕනේ නම් සංයුත්ත නිකායේ ඥාන සංයුත්තේ කියලා. වෙනම ඒ භාවනා හුරු කරන විදිහේ විස්තර තියෙනවා. පරිවර්තනක් තියෙනවා. ඉතින් මම හිතනවා කෝකටත් මුලින්ම අපි මේවා පුරුදු කරගන්න එක ගොඩාක් හොඳයි මූලික පියවර කියලා. ඉතින් ඒ නිසා ඔන්න අද දවසේ ආනාපානසති භාවනාව තවදුරටත් වඩන හැටි තමයි ඉගෙන ගත්තේ කායානුපස්සනාවේ. එතකොට මම හිතනවා සතර සතිපට්ඨානය ගැන අපි ඉගෙන ගනිද්දී කායානුපස්සනාවේ ආනාපාන සතිය අපි දැනට ඉගෙන ගත්තා ප්‍රමාණවත්. මේ නිසා අපි ඊළඟ දවසේ ඉරියාපත සති සම්පජාන ආදී භාවනා ඉගෙන ගන්න ඕන. එතකොට ඒවා ගැන තොරතුරු දැනගන්න ඕන. හිතන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක විදිහට අපි නිවන් මාර්ගය දැනගන්න බෑ. මේ දැනුම ගියක් ගියක් පාසා තියෙන්න ඕන. අම්මලා දරුවන්ට කියලා දෙන්න ඕන. දරුවන්ට භාවනාවක් ගැන කියලා දෙන අම්මලා තාත්තලා මේ ලංකාවේ කී දෙනෙක් ඇතිද? දරුවොත් එක්ක අම්මලත් විනාඩි 5ක් එකතු වෙලා එක ගෙදර මේ හවසටවත් බුදුන් ඇඳලා ටිකක් භාවනා කරන ගෙවල් ලංකාවේ කීයක් ඇතිද? ඒකයි. ඊළඟට අපි ඔන්න මහා රුවන්වැලි සෑය වඳිනවා, අඟුලිමාල සෑය වඳිනවා, ස්තූප වඳිනවා. ඒ වන්දනාව අතරට අපිට වන්දනාවෙන් පස්සේ විනාඩි 5-10ක් භාවනාවට අපිට ඉන්න නැත්තම්. අපේ ජීවිතේට අලුත් දෙයක් අපි එකතු කරගන්න ඕන. අපි දහමෙන් වැඩෙන්න ඕන. ඒ නිසා අපි කාටත් මේ භාවනා ක්‍රම පුරුදු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් දහම් වැඩසටහන සඳහා රඹාවැව පාර මෛත්‍රීගම පඬිකාර මඩුව ලිපිණේ පදිංචි පින්වත් හන්දියා කුමාරී හේරත් මහත්මිය ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන් බොහෝ පින් රැස් කරගන්නවා. පින්වතුනි මේ පරම ගම්බීර නිවන් මාර්ගයේ තමයි ඉතින් අපි මේ සරල වචන වලින් කිව්වට මේක මේ දුර්ලභ දෙයක්. පින් තියන අය පුරුදු කරන එක. පූරිත පින් තියන අය පුරුදු කරන එක. මෙවන් මාර්ගයේ මාර්ගඵල ලබන අය පුරුදු කරපු එක. බුද්ධ ශාසනයේ හැරෙම හොයන අය පුරුදු කරපු එක. ඉතින් ඒ නිසා එක්කෙනෙක් හරි මේ මාර්ගය පුරුදු කරනවා නම් ඒ අයට මේ දහම් කරුණු වලින් යම් උපකාරයක් වෙනවා නම් ඒක කොයි තරම් වටිනවද? මේ ලංකාවේ කෝටි දෙකහමාරක් සසරට වැටෙද්දී එක්කෙනෙක් හරි නිවන කරා යනවා නම් ශ්‍රේෂ්ඨයි. එක්කෙනෙක් හරි මේකෙන් ගැලවෙන එක. ඉතින් ඒ නිසා ධර්ම දානෙ දුන්න පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න අපි බොහෝ පින් රැස් කරගත්තා කියලා. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනාව ආරක්ෂා කරත්වා දහමේ හැසිරෙන අයට උපකාර සලසත්වා කියලා අපි දෙවියන්ට පින් දෙනවා. මේ පරලෝකීය බන්දුල පත්මසිරි බණ්ඩාර පියාණන්ට සහ වෛද්‍ය මොනසිංහ මහත්මියට මේ පින් අනුමෝදන් වේවා අනන්ත සසරේ කවුරුත් නමින් මේ පරලෝකීය ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා කියලා පින් පමුණවනවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සසර සතිපට්ඨානය අපිට පැහැදිලි කරලා බුද්ධ දේශනා පැහැදිලි කරපු නිසා තමයි අපි අද මේ වාගේ දහම් කරුණු ටිකක්වත් කතා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන තේරුම් ගන්න. ඉතින් ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම ලබත්වා සියලුම ස්වාමීන් වහන්සේලා තනගාരികා මෑණිවරුණුත් පැවිදි අපේක්ෂක දූපතුණුත් සියලු දෙනාට මේ පින් බලයෙන් කායගත සතිය කායानुපස්සනා භාවනාව ඉතාමත් හොඳින් දියුණු පවුණු කරගන්නට වාසනාව ලැබේවා ඒ වගේම සුජීවත්ව සිටින HB කුසුමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා මේ පින් බලෙන් නිදුක් නිරෝගී වේවා. ඊතා ඉක්මනින් කොරෝනා වසංගතයේ මේ ලක්දිවයිනෙන් තුරන් වේවා. සන්ධ්‍යා කුමාරි හේරත් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට ධර්මයක් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්යමල්ලේ ශිරු දිනාටත් පින් සිදු වේවා අපි කාටත් ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ලැබේවා කායානුපස්සනාව තුල හිත පිහිටාව ගෞතම සසුනේ පිහිට ලබන්නට උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනාම වේවා තෙරුවන් සරණයි නමෝ මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.